චත්තාරෝ මේ භික්ඛවේ පුග්ගලා සම්තෝ සංවිජ්ජමානා ලෝකස්මින් කතමේ චත්තාරෝ නිකට්ඨකායෝ අනිකට්ඨ චිත්තෝ අනිකට්ඨකායෝ නිකට්ඨ චිත්තෝ අනිකට්ඨ කායෝච අනිකට්ඨ චිත්තෝච නිකට්ඨ කායෝච නිකට්ඨ චිත්තෝච තී ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම নমස්කාරය වේවා සුපින්වත්නි පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ සම්බුදු වචනය මේ උබේ ලෝකාන්තයට වැටෙන්නේ නැතුව බොහොම මධ්‍යස්ත තැනක ඉඳලා මේ හිත හුරු කරගන්න විදිය ගැන අපට හරියට අනුශාසනා කරනවා. දැන් අපි සරණ ගිය ශාස්ත්‍රුන් වහන්සේගේ ජීවිතයටත් සම්බාධක පැමිණුණා නම් කම්කටොළු ආවනම් බොහෝ පිරිසක් බුදුරජාණන් වහන්සේට චෝදනා කළා නම් අපි වගේ සාමාන්‍ය පිරිසකට කතා කරන්නම දෙයක් නැහැ කියලා උන්වහන්සේගේ චරිතය ඇසුරු කිරීමෙන් පව අපිට හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ දේශනා කරපු ධර්මයේ නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ චරිතය දිහා බලාගෙන ඉන්නකම අපේ හිත මැදටපත් කරගන්න විශාල උදව්වක්. දැන් ඔබට මම සරලම උදාහරණයක් කියන්නම්. බුදුරජාණන් වහන්සේට ලැබුණු විශාලම දානය තමයි අසද්දෘස දානය. අසද්දෘස දානය කියලා කියන්නේ ඒ වගාව කරද්දී පවා පින්වත්නි ඒ දානිට සූදානම් වෙච්ච අය සීලයෙන් පිරිහුන්නේ කියනවා. කුඹුරට බස්සන කොටත් වගාවේ ඵල නෙලා ගන්න කොටත් ගොවියස්සනෝ Tamange මාලිගාවට අරගෙන එනකොටත් පින්වත්නි හැම වෙලාවකම සීලය තුලකින් ශක්තිමත් වෙච්ච පිරිසක් තමයි කියනවා ඒ ආහාර පාන සකස් කිරීම දක්වාම කටයුතු කළේ. ඒ කියන්නේ කුඹුර හානකොට පවා සැලසුමක් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේට පූජා කරන මේ විශේෂ දානයකටයි අපි සැරසෙන්නේ කියලා. කුඹුරට බහින පිරිස පවා කුඹුරට බහින්න කලින් පින්වත්නි වෙලට ආසන්න වෙච්ච තැනකදී පන්සිල් සමාදන් කරනවා කියනවා. එතකොට මේ විදිහට බොහෝම සැලසුම් සහගතව පූජා කරපු මේ අසද්දෘෂ දානේ වගේම බුදුරජාණන් වහන්සේට යවහාලු මාස ගණනාවක් ආහාරයට ලැබුණා කියන එක අපි අමතක කරන්න හොඳ නෑ පින්වත්නි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ චරිතය තුලින් අපට ගන්න තියෙන ආදර්ශය චරිතය තුලින් අපේ ජීවිතයට ගොඩනගා ගන්න තියෙන කාරණේ තමයි අපි සරණ ගිය ශාස්ත්‍රූන් වහන්සේ පවා මේ උබේ අන්තයට මෝන දුන්නා. හැබැයි මේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ උබේ අන්තයේ ඉස්සරහ කෙලවුණේ නැහැ. දැන් යවහල් ලැබෙනකොට බුදුරජාණන් වහන්සේට ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි මේ වගේ ගොරෝසු ආහාරයක් අරගෙන ඔබ වහන්සේ වැඩ ඉන්න ඕනේ නැහැ. ස්වාමීනි මේ වගේ ගොරෝසු ආහාර නිමි ඔබ වහන්සේට ප්‍රණීත ආහාර පාන දෙන්න පිරිස බලාගෙන ඉන්නවා. ස්වාමීනි මේ භූමිය අත්හැරලා යමු. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ආනන්ද මේ පුරාණ හේතුඵල ටිකක් ගෙවන්න කියනවා. ආනන්ද අතීතයේ මේ යවහල් භෝජනයක් විදියට ලැබෙන විදියට තමයි අපේ ජීවිතයේ අතීතේ සකස් වෙලා තියෙන්නේ කියනවා. ඒ නිසා ආනන්ද අද වගේ දවසට මොන වගේ තැනකට ගියත් යවහල් හම්බ වෙන්නේ කියන. ඒ නිසා ආනන්ද මේ කාලේ දුෂ්කරයි තමයි හැබැයි මේ යවහල් වළඳලා අපි මේ ජීවිතේ ගෙවලා දාන්න ඕන කියනවා. දැන් බලන්න මේ උබය අන්තයේ ඉදිරියේ භාග්‍යවතුන් වහන්සේ නොසෙල් වෙන විදියට Tamange ජීවිතේ හිත හදාගන්න විදිය ගැන අපිට අදහසක් මතු කරවනවා. උන්වහන්සේගේ ජීවන චර්යාව තුළින් පවා අපිට ලස්සන ධර්ම පාඩමක් උගන්වනවා. දැන් අද වෙනකොට මිනිස්සු Tamanගේ ඇඟ සුවඳ කරගන්න ගොඩාක් දේවල් කළාට ඒ භාග්‍යවතුන් වහන්සේ දිහා බලාගෙන හරි උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ තුලින් හරි ඒ ආර්ය මහා සංඝයාගේ චර්යාවලින් හරි අපේ හිත හදා ගන්න තැනකට අපේ ජීවිතේ ගොඩනගා ගන්නවා නම් ඒක ඊටාම සුළු පිරිසක් වෙනවා. දැන් අද පාරට බැස්සහම මිනිස්සු එක ගනුදෙනු කරද්දී අපට තේරෙනවා මේ කය ගැන පුදුම උනන්දුවක් තියෙනවා. Tamange ශරීරයේ සුවඳවත් කරගන්න සුවඳ විලවුන් ගල්ව ගන්න මිනිසුන්ට ලොකු වුමනාවක් තියෙනවා. සමහර මිනිස්සු ළඟින් යනකොට හරියට සඳුන් කරඬුවක් විවෘත කළා වගේ සුවඳයි. හැබැයි හිතට එබිලා බලනකොට කතා කරලා බලනකොට එයාගේ හිත දිහා පොඩ්ඩක් එයා කතා කරන විදියෙන් ඇසුරු කරන විදියෙන් යම්තාක් දුරට හරි ධර්මයේ තුලින් බලනකොට අපට තේරෙනවා Tamanගේ කය සඳුන් කරඬුවක් විවෘත කළා වගේ සුවඳට තිබුණට හිත හරියට කුණු කාණුවක් වගේ පින්වත්නි හිතේ කුණු වලින් වැහිලා ගිහින් ඉවරයි ඒ නිසා කය සුවඳවත් කරගන්න එක එක තම Tamanගේ කැමැත්තට කරගන්න පින්වත්නි හැබැයි හිත සුවඳවත් කරගන්න විදිය හිත නිකලස් කරගන්න විදිය හිත පිරිසිදු කරගන්න විදිය අපගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අපි කරගන්න ඕන දෙයක්. එහෙම නැති වුණොත් අපි හැමෝම විශාල අවදානමකට වැටෙන බව අපි පළවෙනියෙන් මතක තියාගන්න ඕන. පින්වත්නි අද ධර්මාවලෝකණයට අපි දේශනා කරන්න කල්පනා කළේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවේ අන්තර්ගත වන බොහෝම ලස්සන දේශනාවක්. මේ දේශනාව තියෙන පින්වත්නි අංගුත්තර නිකායේ. අංගුත්තර නිකායේ දේශනා ගණනාවක් අපි මීට කලින් ධර්මාවලෝකණයෙන් ඔබට දේශනා කළා. අංගුත්තර නිකායේ තියෙන චතුක්ක නිපාතය කියලා මේ ධර්මකාරණා හතර බැගින් අන්තර්ගත වුණු කොටස. චතුක්ක නිපාතයේ තියෙන බොහොම සුන්දර දේශනාවක් නිකට්ඨ කාය සූත්‍රය කියලා. මෙන්න මේ නිකාට්ඨකාය සූත්‍රයේ ඇසුරෙන් තමයි පින්වත්නි අද ඔබට මේ දේශනාව දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරද්දී උන්වහන්සේ පටන් ගන්න මෙහිමයි දේශනාව. චත්තාරෝ මේ භික්ඛවේ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින් මහණෙනි ලෝකේ පුද්ගලයන් හතර දෙනෙක් ඉන්නවා කියනවා. මේ පුද්ගලයන් හතර දෙනා තුළ විවිධත්වයක් තියෙනවා. එතකොට අපිට තේරෙනවා මිනිස්සු අතර කොහොමවත් විවිධත්වයක් තමයි තියෙන්නේ. මරණින් එහා පැත්තෙත් ඒ විවිධත්වයේ සාධාරණයි. මරණින් මෙහා පැත්තෙත් ඒ විවිධත්වය සාධාරණයි. පළවෙනි කෙනා තමයි පින්වත්නි නිකට්ට කායෝ අනිකට්ට චිත්තෝ. පළවෙනි කෙනා තමයි පින්වත්නි දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ පුද්ගලයා වර්ගීකරණය කරන්නේ කායික චර්යා සහ මානසික චර්යා මුල් කරගෙන. එතකොට සමහර වෙලාවට කායික චර්යා හොඳ වුණත් වැඩක් නැහැ බරපතල විදියට මානසික චර්යා අපිරිසුදු වෙලා නම්. ඒ වගේම තමයි දැන් කය තියෙන තැන අදාළ සාධකයක් නෙමෙයි ධර්ම මාර්ගයේට මනස තියෙන තැනයි අදාළ වෙන්නේ කියන එකට බොහොම ලස්සන දේශනාවක් තමයි මේ නිකට්ඨ කාය කියන සූත්‍ර දේශනාව. දැන් බලන්න මේ දේශනාවේ තියෙන චරිත අද ඉන්න සමාජයේ හැම තැනකින්ම පින්වත්නි අපට දකින්න ලැබෙනවා. දැන් ගොඩාක් දෙනෙක් ධර්මයේ හොයාගෙන යන තැන ධර්මයේ හොයාගෙන කරන කියන දේවල් ධර්මයේ වෙනුවෙන් කියලා හිතාගෙන මිනිස්සු ගොඩනගා ගන්න හැසිරීම් චර්යාවන් මේ සියල්ල පිළිබඳව අපිට බොහොම ලස්සන අදහසක් මේ දේශනාවට අනුව ගොඩනගා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට ධර්මයේ හොයනවා කියලා වැරදුණු විදිහක් තියෙනවා නම් ඔබේ චර්යාවල දෝෂ තියෙනවා නම් මේ වගේ සරල දේශනාවක් දිහා බලාගෙන පවා ඔබට වඩාත් නිවනට කිට්ටු වෙන තැනක් හොයාගන්න පුළුවන්. මොකද මේ දේශනාව ඊටාම කෙටි දේශනාවක් වුණාට අන්තර්ගත වන කාරණා ඔස්සේ Tamanගේ කය හදා ගැනීම Tamanගේ මනස හදා ගැනීම කය කුමන පදනමක තිබුණත් මනස සුරක්ෂිත කරගන්න විදිය මෙන්න මේ කාරණා පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ අවධාරණය කරලා මතක් කරලා දේශනා කරනවා. පින්වත්නි පළවෙනි කෙනා තමයි නිකට්ඨ කායෝ අනිකට්ඨ චිත්තෝ පළවෙනි පුද්ගලයා කියනවා එයාගේ කය තියෙන්නේ වනයේට සමීප වෙලා කියලා. හැබැයි හිත තියෙන්නේ වනයෙන් බැහැර වෙලා කියලා. දැන් වනයේ කියලා කියන්නේ දැන් ගොඩාක් දෙනෙක් ධර්මයේ හොයාගෙන අදත් පින්වත්නි වඩාත් කැලේකට යන්න කැමැත්තක් තියෙනවා. එතකොට මේ වනේ ඔස්සේ ඒගොල්ලෝ හිතනවා ධර්මයට නිමිත්තක් ධර්මයට විමුක්තියට අදාළ අදහසක් ගන්න පහසුයි කියලා. ඒ නිසා තමයි ධර්මයේ හොයන ගොඩාක් දෙනෙක් කැලෑවක් හොයාගන්න බලන්නේ. දැන් අද වුණත් කැලෑවක ස්වාමීන් වහන්සේ නමක් හිටියොත් මේ සාමාන්‍ය මිනිස්සු අතර පවා තියෙනවා මේ උන්වහන්සේලාගේ ජීවිතේ ධර්මී තියෙනවා. උන්වහන්සේලාගේ ජීවිතේ ආධ්‍යාත්මික සුවතාවයක් ආධ්‍යාත්මික වැඩපිළිවෙලක් තියෙනවා කියලා. ඒක ඊටාම නිවැරදි වෙන්න පුළුවන්. හැබැයි පින්වත්නි, ඒ මතය අසම්පූර්ණයි. වනයේක ඉන්න කෙනෙක් තුල ධර්මයේ තියෙන්න පුළුවන්. ඒ ඒකෙන් ප්‍රතිවිරුද්ධව කෙනෙක් ගොඩනගා ගන්න පුළුවන්. මේ පන්සලක ආරාමයක මේ අපි ඇසුරු කරන පන්සල් පරිසරයක ධර්මයේ ඇසුරු කරන අය නැහැ කියන එක පිළිබඳ වැරදි අදහසක් ගන්න එපා. සමහර විට ඒ වැරදි අදහස නිසා යාගේ විමුක්තිය පවා වැහිලා යන්න පුළුවන්. දැන් වනයේකට යන්නේක වනයේක වාසය කරන එක ධර්මයේ ජීවමාන කරගන්න හොඳ තෝතැන්නක් කියන එක පිළිබඳ අදත් මිනිස්සු අතර අදහසක් තියෙනවා. දැන් සමහර අය දන් දෙන්න වුණත් ගොඩාක් වෙලාවට කැලෑම හොය හොය යනවා. වනාන්තරම හොය හොය යනවා. දැන් අපිනුත් අහනවා ස්වාමින් වහන්සේ අපි දානයක් දෙන්න තීරණය කරනවා කැලෑවක තියෙන ආරණ්‍යයක් එහෙම දන්නේ නැද්ද කියලා. එතකොට ඒ කියන කතාව ඇස්සේ එයාගේ ශ්‍රද්ධාවේ විවිධ දෝෂ තියෙනවා කියලා බැලූ බැලමට අපිට පේනවා. එතකොට පොදු සංගයා කියන අදහස නෙමෙයි එතන තියෙන්නේ පුද්ගලික අදහසක් තියෙන්නේ කියන එකත් අපිට තේරෙනවා. නමුත් අපි පිළිගන්න ඕන දෙයක් තියෙනවා වනයේට වඩාත් සමීප වෙන එක ඒ හුදේකලාවට බැඳීම ඇලීම ධර්මයක් පුහුණු කරගන්න විශාල අනුග්‍රහයක් කියන එක අපි මතක තියාගන්න අවශ්‍යයි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේ නිකාට්ඨ කාය කියන සූත්‍රයේදී මතක් කරන පළවෙනියෙන් එක ශ්‍රාවකයෙක් ඉන්නවලු නිකාට්ඨ කායෝ අනිකාට්ඨ චිත්තෝ. එක ශ්‍රාවකයෙක් ඉන්නවා කියනවා වනයේට සමීප වෙච්ච කයක් තියෙනවා. ඒ කියන්නේ කැලෑවේ වාසය කරනවා. හැබැයි වනයෙන් බැහැර වෙච්ච සිතක් තියෙන කියනවා. ඇඟ කැලෑවේ තිබුණට හිත කැලෑවේ නෑ කියනවා. ඒ වනයේ වගේ හුදේකලා තැනක ශාරීරිය තියාගෙන තිබුණාට, ඒ කියන්නේ ශරීර කූඩුව කැලෑවකට කිට්ටු වෙලා ආරණ්‍යයක ගල් ගුහාවක වාසය කළාට භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා පින්වත් මහණෙනි, වනයේට සමීප කයක් තියන අය වනයේට සමීප සිතක් තියෙනවා කියලා කියන්න බෑ කියනවා. දැන් බලන්න වනයේට සමීප වෙච්ච දැන් හුදේකලාවට සමීප වෙච්ච තවිදීකින් කිව්වොත් විමුක්තියට සමීප වෙච්ච නිකලස් බවට කිට්ටු වෙච්ච කෙනෙක් ඉන්න පුළුවන් වනයෙන් බැහැර වෙච්ච කෙනෙක්. ඒ වගේම තමයි දැන් භාග්‍යතුන්ස් පළවෙනියෙන් මතක් කරන කාරණේ ඊටාම වැදගත් කාරණයක්. ඇඟ වනයේ තියනවා කියනවා හැබැයි හිත වනයේ නෑ කියනවා. පින්වත්නි ඇඟ කැලෑවක තියාගන්න පුළුවන් වස්තුකාමී අත්හැරපු කෙනෙකුට. දැන් කාමයේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවනේ එකක් තමයි ක්ලේශකාමී අනිත් එක වස්තුකාමී. ඒතකොට ක්ලේශකාමී මේ අතගාලා හොයාගන්න බෑ. හැබැයි වස්තුකාමී කියන එකත් හිතේ තමයි ඇති වෙන්නේ. හැබැයි ඒ එයාගේ ඇති වෙච්ච කැමැත්ත අතගාලා මෙන්න මේ දේ කියලා අපිට පෙන්වන්න පුළුවන්. හැබැයි වස්තුකාමී එහෙම පෙන්වුවාට මේ ක්ලේශකාමී කියන එක එහෙම අතගාලා එහෙම පෙන්වන්න බෑ. හැබැයි මේ වස්තුකාමය ඔස්සේ තමයි වඩාත් ක්ලේශකාමී වැඩෙන්නේ. සමහර විට පින්වත්නි මේකේ කියවෙන ලස්සන ධර්ම කාරණයක් තමයි වස්තුකාමී අතහැරපු කෙනෙක් ඉන්න පුළුවන්. වස්තුකාමී තියෙන කෙනෙකුට වඩා ක්ලේශකාමී තියෙන. වස්තුකාමී කියලා කියන්නේ හරියට මඩ වගේ. එතකොට ක්ලේශකාමී කියලා කියන්නේ හරියට මඩ ගඳ වගේ. දැන් ගොඩක් වෙලාවට අද සමාජයේ මඩක් තියෙනවා මඩ ගඳක් තියෙනවා. හැබැයි මතක තියාගන්න පින්වත්නි මඩ නැතුවත් මඩ ගඳ තියෙන්න පුළුවන්. ඒ කියන්නේ වස්තුකාමී නෑ හැබැයි ක්ලේශකාමී තියෙනවා. දැන් වනයේට යනවා කියලා කියන්නේ පින්වත්නි ආ වස්තුකාමී අතහැරලාද නැද්ද? එයා වස්තුකාමියා අතහැරලා දාලා. එතකොට එයා ගෙදර අත්හැරලා, බිරිඳ අත්හැරලා, ඊට පස්සේ ස්වාමියා අත්හැරලා, දරුවෝ ටික අත්හැරලා, එයා හොයාගත්ත භෞතික දේවල් අත්හැරලා තමයි සමහර විට වනයේට සමීප වෙන්නේ. එතකොට වනි වනයේට සමීප වෙච්ච කයක් එයාට තියෙනවා. හැබැයි වනයේට සමීප වෙච්ච කයක් තිබුණට පින්වත්නි වනයෙන් බැහැර වෙච්ච හිතක් තියෙන්නේ කියනවා. නිකට්ඨ කහයෝ අනිකට්ඨ චිත්තෝ වනයේට ඇඟ කිට්ටු වෙලා තියෙනවා. හැබැයි සම්පූර්ණ හිත වණින් එළියට ඇවිල්ලා. ඒතර වස්තුකාමයේ අත්හැරලා තියෙනවා. හැබැයි හිතේ ක්ලේශකාමයේ බරපතල විදියට මනසේ වැඩිගෙන වැඩිගෙන එනවා. හරියට මඩ නෑ මඩ ගඳ තියනවා වගේ. ඒක වස්තුකාමයයි ක්ලේශකාමයයි දෙකම තියනවා කියලා කියන්නේ මඩක් තියනවා මඩ ගඳක් තියනවා. හැබැයි මඩ නැතුවත් පින්වත් මඩ ගඳ කියන එක පවතින්න බැරිද? පවතින්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට අපිට උගන්වනවා එක ශ්‍රාවකෙක් ඉන්නවා කියනවා වනයේට සමීප වෙච්ච කයක් තියෙන කියනවා. එයා හැම වෙලාවකම ඇඟ හුදේකලාවේ තියාගන්න හදනවලු. හැබැයි හැම වෙලාවකම වනයෙන් බැහැර වෙච්ච සිතක් තියෙන කියනවා. පින්වත්නි මොකද්ද මේ වනයෙන් බැහැර වෙච්ච සිත කියලා කියන්නේ? වනයෙන් බැහැර වෙච්ච සිත කියලා කියන්නේ හුදේකලාවේ ඇඟ තියාගෙන ඉන්නවා. හැබැයි මනස තුල කාම සංකල්පනා බරපතල විදියට උඩුදුවනවා. කැලෑවේ ඉන්නවා, හුදේකලාවේ ඉන්නවා, ආරාමේ ඉන්නවා, පන්සලේ ඉන්නවා, පොයට පන්සලට යනවා, සිල් ගන්නවා. ඒ ಗುಣධර්ම ඔක්කොම දියුණු කරනවා. හැබැයි බරපතල විදියට භයානක විදියට අනතුරුදායක විදියට ද්වේෂය කියන මනෝභාවය වැඩිගෙන එනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මතක් කරනවා එයා ධර්මයේ කිට්ටු වෙච්ච ඇඟක් තියාගෙන ඉන්නවා. ධර්මයේ පවතිනවා කියලා හිතාගෙන ඉන්න භූමියක යාගේ ශරීරේ පවත්වනවා. ඒ පවත්වන ජීවිතයේ තුල එයාගේ අර ව්‍යාපාද විහිංසා කියන ස්වභාවය පවතින්නේ නැහැ කියනවා. එතකොට මේ කාම සංකල්පන, ද්වේෂ සංකල්පන, හිංසා සංකල්පනා එක තමයි යාගේ ජීවිතේ පවතින්නේ. එතකොට අපිට තේරෙනවා පන්සලේම හිටියත් වැඩක් නැහැ. කැලෑවේම හිටියත් වැඩක් නැහැ. ආරාමයේම හිටියත් වැඩක් නැහැ. එහෙමත් නැත්නම් ධර්මයේ කතා කරන පිරිසක් බොහොම කිට්ටුවෙන් ඇසුරු කළත් වැඩක් නැහැ. ඇඟ එතන තියෙන කිතා වැදගත් සාධකයක් නෙමෙයි. වැදගත්ම සාධකයේ තමයි වනයේට සමීප වෙච්ච කයක් තියනවා වගේම වනයෙන් බැහැර නොවුණු හිතක් තියාගන්න එක. ඒ කියන්නේ කාමයට ද්වේෂයට හිංසාවට බැහැගත් නැති හිතක් ගොඩනගා ගන්න එක ඊටම වැදගත් දෙයක්. ඔන්න පළවෙනි කාරණේ භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාවේ මතක් කරනවා. වනයේට සමීප වෙච්ච කයක් තියෙනවා. පිරිසක් ඉන්නවා. හැබැයි වනයෙන් බැහැර වෙච්ච හිතක් තමයි එයා තුල තියෙන්නේ. ඊට පස්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ දෙවෙනි කාරණේ විදිහට අපිට පෙන්නනවා අනිකට්ඨ කායෝ නිකට්ඨ චිත්තෝ. ඒ තමයි උන්වහන්සේ දේශනා කරනවා විස්තර කරලා. තවත් පුද්ගලයෙක් ඉන්නවා කියනවා වනයෙන් බැහැර වෙච්ච කයක් තියෙනවා කියනවා. හැබැයි වනයේට සමීප වෙච්ච හිතක් තියෙනවා. මොකද දෙවෙනි කාරණේ වනයෙන් බැහැර වෙච්ච කයක් තියෙන. යාට හුදේකලාවේ ඇඟ තියාගන්න වෙලාවක් නැහැ. දැන් අද නම් නිතර නිතර ආරාමවලට පන්සල්වලට සංඝයාට සමීප වෙන්න විදියක් නැහැ. හැබැයි වැදගත්ම දෙයක් එයාගේ ජීවිතේ තියෙනවා වනයේට සමීප වෙච්ච හිතක් තියෙනවා. ඒක හරීම ලස්සන දෙයක්. බුදුරජාණන් වහන්සේ ඒ කාරණේ හරිම ලස්සනට පැහැදිලි කරනවා. කතංච භික්කවේ පුද්ගලෝ අනිකට්ඨ කායෝ හෝති අනිකට්ඨ චිත්තෝ. මහණෙනි මේ කොහොමද පුද්ගලයා කයින් ගමේ වාසය කරද්දී හිතින් ගමින් පිටමන් වෙලා වාසය කරන්න කියනවා. ඉද බික්කවේ ඒකච්චෝ පුද්ගලෝ නහේවකෝ අරඤ්‍ය වනපත්තානි පන්තානි සේනාසනානි පටිසේවಂತಿ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි කොහොමද පුද්ගලයෙක් වනයෙන් කය බැහැරව තියාගෙන කොහොමද වනයේට සමීප වෙච්ච හිතක් හදාගන්නේ කියනවා උන්වහන්සේ දේශනා කරනවා පින්වත්නි මේ පුද්ගලයෙක් ඉන්නවා කියනවා මේ වනප්‍රාප්ත වෙන්න වෙලාවක් නැහැ කියනවා. සීලාසනයක් සේවනය කරන්න වෙලාවක් නැහැ කියනවා. අද නම් පන්සලකට යන්න වෙලාවක් නැති වෙන්න පුළුවන්. ආධ්‍යාත්මික ජීවිතයකට මේ බාහිරව ශරීරය පවත්ව ගන්න වෙලාවක් නැහැ වෙන්න පුළුවන්. හැබැයි එහෙම වුණාට යාගේ ජීවිතේ නික්කම්ම සැපය හිත තුල වැඩෙනවා කියනවා. අව්‍යාපාද විතර්කයට යාගේ හිත විවෘත වෙලා කියනවා. අවිහිංසා විතර්කයේ තුල වාසය කරමින් තමයි යා ජීවිතය ගෙවන්නේ කියනවා. අන්න බලන්න හිතට කෙලෙස් වලට වැඩෙන්න දෙන්නේ හැබැයි හැම වෙලාවකම පන්සල් යන්නේ නෑ. යාට සමහර විට පන්සල් යන්න බැරි වෙන්න හේතු තියෙන්න පුළුවන්. හැම වෙලාවකම ආරාම වලට යන්න යාට වෙලාවක් නෑ. හැබැයි යා ඇසුරු කරද්දී යා ගනුදෙනු කරද්දී තමන්ගේ ජීවිතේ කාමයන්ට විවෘත වෙච්ච බවක්. එයාගේ ජීවිතේ තවත් කෙනෙකුට හිංසා කරන බවක්. තවත් කෙනෙකුට වෛර කරන බවක්. තවත් කෙනෙක්ගේ ජීවිතේ තලා පෙළන බවක් එයාගේ හිතේ මොකුත් නැත්තේ නෑ. හැබැයි එයා නිතර පන්සල් වලට යන කෙනෙක් නෙමෙයි. දැන් බලන්න භාග්‍යවතුන් වහන්සේ ඒ තුල යම් අගය කිරීමක් කරනවා. වනයෙන් බැහැර වෙච්ච කයක් තියනවා කියනවා. හැබැයි වනයේට සමීප වෙච්ච හිතක් තියනවා කියනවා. ඒක හරිම වැදගත් කාරණයක්. ඒක පින්වත් හිමි ඇසුරු කරද්දී කතා බහ කරද්දී හොයන්න පුළුවන්. සමහර විට නිතර ආරාමවලට, නිතර පන්සල්වලට, නිතර හාමුදුරුවෝ ඇසුරු කරන්නේ නැති කෙනෙක් ඉන්න පුළුවන් හැබැයි එයා මේ කෙනෙක්ගේ වචන ඉස්සරහා කෙනෙක් වැඩ කරන විදියට මේ කෙනෙක්ගේ බාහිර ඇසුර නිසා එයා පිරිහෙන්නේ නැහැ. එයාගේ ආධ්‍යාත්මය පිරිහෙන්න දෙන්නේ නැහැ. කාමයන්ට බැහැගත්ත හිතක් නෑ. හැබැයි සමහර කෙනෙක් ඉන්න පුළුවන් අර පළවෙනියෙන් කියපු කෙනා වගේ යා කැලෑබේ ඉන්නවා, පන්සලේ ඉන්නවා, ආරාමේ ඉන්නවා. හතර පොයේදම සිල් ගන්නවා. හැබැයි යාගේ ජීවිතේ ඉන්ද්‍රිය සංවරයක් නෑ. හැම වෙලාවකම කාමයට බැහැගත් ජීවිතයක් තියෙනවා. ව්‍යාපාදයට බැහැගත් ජීවිතයක් තියෙනවා. තවත් කෙනෙක්ගෙන් පරිගන්න හිතක් තියෙන. හැබැයි ආ ආරාමේ තමයි වැඩියෙන් කාලය ගෙවන්නේ. පන්සලේ වැඩියෙන් ඉන්නේ. වනේටයි හිත බැහැගෙන තියෙන්නේ බාහිර කායික ස්වභාවයෙන්. නමුත් එයාගේ හිත වනේට බැහැගත් බවක් නෑ. දැන් තව කෙනෙක් ඉන්නවා. දැන් මේ පුද්ගලයා හරි වැදගත් කෙනෙක්. කය වනේන් බැහැර වෙලා තියෙනවා. නමුත් හිත හැම වෙලාවකම වනේ වාසය කරනවා. මම ඕකට ඔබට ලස්සන සිද්ධියක් කියන්න. එක විද්‍යාඥයෙක් හිටියා. ඒ විද්‍යාඥයා විවාහ වුණාට පස්සේ බිරිඳගේ කට හොඳ නෑ. බිරිඳ හැම වෙලාවකම කියවනවා කෑ ගහනවා. හැබැයි මේ මිනිස්සු කිසිම දෙයකට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. දැන් මෙයා තුළ යම් නිවීමක් තියෙනවා. දැන් මේ විද්‍යාඥයාට එක වෙලාවක හිතෙනවලු මේ මේ කරදරෙන් නිදහස් වෙන්න මට කොයි වෙලාවෙත් අර ලැබ් එකේ වැඩ ටික හරි කරගෙන ඉන්න පුළුවන් නම් කියලා යාට හිතෙනවලු. මොකද ගෙදර ආපු වෙලාවෙ ඉඳලා මේ බිරිඳ කියවන එකමයි වැඩේ කියලා. කොයි වෙලාවෙත් දෝෂාරෝපණය කරන එකමයි වැඩේ කියලා. ඉතින් මේ බිරිඳ බැලුව දැන් කෙනෙක් බනිනකොට අනිත්‍යහත් බනින්න ඕනේ සාමාන්‍ය ලෝකේ. දැන් සාමාන්‍ය ලෝකයේ රීතිය තමයි ස්වභාවය තමයි බනිනවා නම් අනිත් පැත්තෙනුත් බනින්න ඕනේ. ගහනවා නම් අනිත් පැත්තෙනුත් ගහන්න ඕනේ. දැන් බනින ලෝකේ නොබැන ඉන්න තැනට Tamange හිත හදාගත්තොත් එහෙම අර බනින කෙනාම තමයි ආය ආය අමාරු වෙටෙන්නේ. දැන් බලන්න බාහිර ලෝකේ වචන ඉස්සරහා බාහිර කතාබහ ඉස්සරහා නොකැළඹෙන හිතක් මේ පුද්ගලයාට තියෙනවා. දැන් බිරිඳ කොයි වෙලාවෙත් කෑ ගහනවා. හැබැයි මේ මිනිස්සේ මොකක්වත් වචනයකින් උත්තර දෙන්න යන්නේ නැහැ. බැරිම තැන මේ බිරිඳට කේන්ති ගිහින් දැන් මම මෙච්චර බනිනවා මෙච්චර බනිනවා මට එක වචනයක්වත් කිව්වේ නැහැ. මේ මිනිස්සයට කන් ඇහෙන්නේ නැද්ද දන්නේ නැහැ. එක්ක නිරිර දන්නේ නැහැ මේ ආපු වෙලාවෙ ඉඳලා කියලා එහෙම අර වතුර භාජනයක් ගෙනල්ලා ඇඟ පුරාම නාවනවා. නෑවුවට පස්සේ තෙත ඇඳුම් පිටින්ම ඒ මිනිස්සයා තමන්ගේ ගෝලෙව ළඟට යනකොට අර ඉතුරු පිරිසාල තියෙනවා මේ පොතුමා මොකද මේ තෙමීගෙන ඇඳුම් කොහොම තෙමිලා අද මොකද මේ ඇඳුම් තෙත මාතු වෙච්ච පිටින්ම මේ ආයතනෙට ආවේ කියලා. එතකොට ඔහු ලස්සන කතාවක් කියනවා. නෑ හැමදාම බොරවනව විතරයි. අද හොඳට වැස්සා කියනවා. ඒක බලන් හරිම සැහැල්ලුවෙන් දරාගත්තා. එයාගේ වචනය තුල හරි ලස්සන දාර්ශනික අදහසක් ගන්න පුළුවන්. හැමදාම ගොරවනව විතරයිදී අද හොඳටම වැස්සා කියනවා. එතකොට මේකේ හරි ලස්සන දෙයක් තමයි මේ සන්තෝෂයෙන් පිළිගත්තට පස්සේ යම් දෙයක් ඒකේ පීඩනය අඩුයි කියන එක එකක්. දැන් ඕනම දෙයක් සන්තෝෂයෙන් අපි පිළිගන්න පටන් ගත්තාම පින්වත්නි ඒ සන්තෝෂයෙන් පිළිගන්න එක ඇතුලේ අපේ ජීවිතේ හරියට අඩු වෙන දෙයක් තියෙනවා. ඒ තමයි පීඩණය. දැන් ඕනම දෙයක් සන්තෝෂයෙන් පිළිගන්න පුළුවන් හිතක් හදාගත්තා නම්, කියන්නේ ඕනම දෙයක් කැළඹෙන්නේ නැතුව බාර ගන්න පුළුවන් හිතක් හදාගත්තට පස්සේ එයාගේ ජීවිතේ පීඩනයක් නෑ. එතකොට හුදේකලාවේ ඇඟ තියාගෙන ඉන්න කෙනෙක් පවා මනස කැළඹෙනවා නම් එයාට වඩා පින්වත්නි හුදේකලාවේ ඇඟ තියාගන්නේ නැතුව මනස නොසැලඹී ඉන්න කෙනා ඉතා වැදගත් කෙනෙක් විදියටයි අපගේ බුදුරජාණන් වහන්සේ පුද්ගලයා ගැන අපිට කියලා දෙන්නේ. ඒ නිසා පින්වත්නි, ඊටාම වැදගත් දෙයක් තමයි අපේ ජීවිතයේද අපේ ආධ්‍යාත්මිය තුල ಗುಣධර්ම දියුණු කරගන්න එක. ඉන්න තැන ඇසුරු කරන පිරිස මොන වගේ පරිසරයකද ඉන්නේ මේ කිසිවක් අදාළ වෙන්නේ නැහැ. කය මොන වගේ තත්වයෙන් තියාගෙන තියනවද ඉන්නවද ඒව මොකක්වත් අදාළ වෙන්නේ නැහැ. Tamange හිත රැකගන්න එක. ඊටාම වැදගත් දෙයක්. වනයේට සමීප වෙච්ච හිතක් තියාගන්න එක. තමන්ගේ බාහිර කය වනයේ සේවනය නොකලත් තමන්ගේ ආධ්‍යාත්මය තුල වනයේ සේවනය කරන්න පුළුවන් හිතක් හදාගන්න එක ඊටාම වැදගත් දෙයක්. කොහොමද එහෙම හිතක් හදාගන්නේ? එයාගේ ජීවිතේ කාම සංකල්පනා වැඩෙන්න දෙන්නේ නැතුව. දැන් අපි දන්නවා කාමයේ කියන්නේ අපිව විශාල අමාරුවක වටන දෙයක්. මේ කාමයේ නිසා අපි විශාල අරුබුදයකට වැටිලා ඉවරයි. මේ ඔක්කොම ප්‍රශ්න පින්වත්ටි කාමයේ නිසා. ඒකට කාම සංකල්පනා හිතේ මෝරගෙන එනකොට ඒ හිතේ මෝරගෙන එන කාම සංකල්පනාවට Tamange හිත විවෘත කරන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ව්‍යාපාදයේ මෝරගෙන එනකොට ඒ මෝරගෙන එන ව්‍යාපාදයට හිතට නැවෙන්නේ නැතුව ඉන්න දෙනවා නම් ඒ වගේම මේ හිංසාවට Tamanගේ මනස විවෘත වේගන එනකොට හිංසාවට Tamanගේ මනසේ ඉඩ වෙන් කරන්නේ නැතුව ඉන්නවා නම් බුදුරජාණන් වහන්සේ ඒ පුද්ගලයා ගැන මතක් කරන්නේ අර දෙවෙනි කාරණේ කොහොමද? උන්වහන්සේ මතක් කරනවා දෙවෙනි පුද්ගලයා තමයි වණයෙන් බැහැර වෙච්ච කයක් තියෙනවා. හැබැයි වනයේට වඩාත් සමීප වෙච්ච හිතක් තමයි මේ පුද්ගලයාට තියෙන්නේ. අනිකට්ඨ කායෝ නිකට්ඨ චිත්තෝ. මේ වැදගත්ම දේ යන තැන නෙමෙයි. යන්නේ කැලෑවකටද ආරාමයකටද ඒ යන තැන අදාළ නැහැ පින්වත්නි. අදාළ වෙන්නේ යන තැන ඉන්න තැන කුමක් වුණත් එයා මොන විදියටද හිත හදාගෙන ඉන්නේ කියන කාරණේ. ආර ධම්ම විරෝහණ කියලා අසන දේශනාවක බුදුරජාණන් වහන්සේ අපට ඉතාම ලස්සන පණිවිඩයක් දෙනවා. මේ දේශනාවේ උන්වහන්සේ මතක් කරනවා මහණෙනි යම් භික්ෂුවක් හෝ ගිහියෙක් හෝ උපාසකයෙක් හෝ යම් කෙනෙක් ඉන්නවා කියනවා තමන්ගේ ජීවිතේ ක්‍රෝධයටම නැඹුරු කරගෙන එයා මේ භාග්‍යවතුන් වහන්සේගේ අවධානය අවබෝධය අනුශාසනාව තුළ හික්මිලා නැහැ කියනවා. ඒ නොහික්මුණු ජීවිතයක් තියාගෙන සමහර වෙලාවට කැලේකට හරි වෙලා ආරාමයකට හරි වෙලා හැම වෙලාවකම සාටු බස් කිය කී ඉන්නවා කියනවා. ඒ වගේම දැඩි මාන්නෙන් ඉන්නේ කියනවා. සමහර විට ආරාමයක ඉන්න පුළුවන් මාන්නස්කාරකම්. දැන් සමහර වෙලාවට ආරාමයේ ඉන්නවා කියන එකම දැන් භික්ෂුවකට වුණත් ඒ හුදේකලාවේ ඉන්නවා කියන එක නිසාම මාන්නයක් වැඩෙනවා. එතකොට එයා කැලෑවක ඉන්නවා කියන එක නිසා මාන්නයෙන් මාන්නකාරකම Tamange මනස තුල වැඩිගෙන එනකොට අනිත් හැමදෙනාම හෙලා දකිමින් තමයි එයා කතා කරන්නේ. සමහර විට පොයේට සිල් ගන්න කෙනෙක් ඉන්න පුළුවන්. එහෙම පොයේට සිල් ගන්න බැරි කෙනෙක් දිහා බොහොම අවඥාවෙන් බලන, බොහොම පහත් හැඟීමෙන් බලන, Taman ඔසවා තබා ගනිමින් අනිත් අය හෙලා දකිමින් සමාජය දිහා බලන කෙනෙක් ඉන්න පුළුවන්. හැබැයි ආ ආරාමෙක ඉන්න පුළුවන්. ಗುಣධර්ම දියුණු කරන තැනක කය තියාගෙන ඉන්න පුළුවන්. එතකොට ඒ කය තියාගෙන ඉන්න එකට වඩා භයානක දෙයක් මනසේ වැඩිගෙන එනවා කියලා Taman දකින්න දක්ෂ නැහැ. සමහර විට අර පොයේට පන්සලට යන්න බැරි කෙනා තුල එවැනි මාන්නක්කාරකමක් වැඩින්නේ නැහැ. ආධ්‍යාත්මික ලෝකයේ ಗುಣධර්ම දිහා බලනකොට අර හතර පොයේදම පන්සලේ ඉන්න කෙනාට වඩා ආධ්‍යාත්මිකව Tamange හිතේ කාමයට ව්‍යාපාදයට ඒ වගේම හිංසාවට වැඩෙන්න දෙන්නේ නැතුව හිත රැකගෙන ඉන්න කෙනා ශ්‍රේෂ්ඨයි බැලු බැල්මට. බාහිර පැත්තෙන් බැලුවොත් එහෙම අර සුදුරෙද්දක් අඳගෙන පොයට පන්සලට ගිහින් ඒ ಗುಣධර්ම දියුණු කරනවා කියන මුහුණුවරෙන් කය පියාගෙන ඉන්න කෙනාට තමයි ප්‍රශංසාව යන්නේ. නමුත් ඇත්තම කාරණේ තමයි මේ කය හැසිරීම, කය පියාගෙන ඉන්න තැන, කය පියාගෙන ස්වභාවය අනුව පුද්ගලයාගේ ආධ්‍යාත්මික මනින්න යන්න එපා. දැන් බලන්න මේ ධම්ම විරෝහණ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භික්ෂුවක් ඉන්නවා හරිම කුහකයි ආරණ්‍ය ඉන්න පුළුවන්. උපාසකයෙකුත් එහෙම ඉන්න පුළුවන්. ක්‍රෝධයෙන් යුතු අවවාදයේ තුල හික්මෙන්නේ නැහැ. චාටු බස් කිය කිය දැඩි මාන්නක්කාරකමින් ඉන්නවා කියනවා. හැම වෙලාවකම තමන්ව පුරවා දක්වමින් ඉන්නවා කියනවා. ඔසවාගත් කෙලෙස් අන් ඇතු ඉන්නේ කියනවා. සමාහිත හිතක් නැහැ කියනවා. අසමාහිත හිතින්ම ඉන්නේ කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පින්වත් මහණෙනි ඒ භික්ෂුව මා උදෙසා ශ්‍රද්ධාවෙන් පැවිදි වෙච්ච සංඝ පිරිස නියෝජනය කරන කෙනෙක් නෙමෙයි කියනවා. ඒ භික්ෂුව ධර්ම විනයෙන් බැහැර වෙච්ච කෙනෙක් කියනවා. මේ ධර්ම විනය තුල අභිවෘද්ධියක් ලබන කෙනෙක් නෙමෙයි කියනවා. ඒ භික්ෂුවට ධර්ම විනය තුල වැඩි දියුණුවක් ලබන්න බෑ කියනවා. ඒ භික්ෂුවට ධර්ම විනය තුල විපුල භාවයකටපත් වෙන්න බෑ කියනවා. හැබැයි තව භික්ෂුවක් ඉන්නවා ආරාමික හරි කමක් නෑ. ග්‍රාමයක හරි කමක් නෑ. අම්බලමක හරි කමක් නෑ. ඉන්න තැන කුමන තැනක් වුණත් කුහක සිතින් වාසය කරන්නේ කියනවා. ප්‍රත්‍යලාභ බලාපොරොත්තුෙන් ചാටුබස් කියන අදහසක් නැහැ කියනවා. නෝනින් විමස විමසා තමයි එයා සාමාන්‍ය සමාජයේ පවා පරිහරණය කරන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ අවධානයේටම අවබෝධයටම නැමිලා ඉන්නවා කියනවා. මනවින් එකඟ කරගත්ත හිතක් ඒ භික්ෂුවට තියෙන කියනවා. ඒ පුද්ගලයා මා උදෙසා ශ්‍රද්ධාවෙන් පැවිදි වෙලා ප්‍රතිඵල නිරාගන්න කෙනෙක් කියනවා. පින්වත් මහණෙනි, ඒ භික්ෂුව ධර්ම විනයෙන් කවදාවත් බැහැර වෙලා යන්නේ නැහැ කියනවා. මේ ධර්ම විනය තුළම අභිවෘද්ධියක් ලබනවා කියනවා. වැඩි දියුණුවක්මයි ලබන්නේ කියනවා. විපුල භාවයටමයිපත් වෙන්නේ කියනවා. දැන් බලන්න භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසකයෙක් හෝ මේ කවර කරාතිරමක කෙනෙක් වුණත් වෙන්න පුළුවන් පින්වත්නි මේ බාහිර ශරීරයේ පවත්වන විද්‍ය අනුව බාහිර ශරීරයේ පවත්වන පාරිසරික සාධක අනුව නම් කවදාවත් එයාගේ ධර්මයට කිට්ටු වෙච්ච බවක් හෝ ධර්මයෙන් ඈත් වෙච්ච බවක් හෝ ධර්ම විනය තුල අභිවෘද්ධියක් ලබන බවක් හෝ අභිවෘද්ධියක් නොලබන බවක් හෝ වැඩි දියුණුවක් ලබන බවක් හෝ වැඩි දියුණුවක් නොලබන බවක් හෝ විපුල භාවයක් ලබන බවක් වන් මේ කිසිම දෙයක් ගැන අදහසක් ගන්න බෑ ඒක හෘද සාක්ෂියත් එක්ක ඇති වෙන එක්තරා ගනුදෙනුවක් පින්වත්නි. ඒ නිසා දෙවෙනි කාරණේ හරිම වැදගත් කාරණයක්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ දෙවෙනි පුද්ගලයා වනයෙන් බැහැර වෙච්ච කය තියනවා. හැබැයි වනයේට සමීප වෙච්ච හිතකින් වාසය කරන්න කියනවා. තුන්වෙනි කෙනා තමයි පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අනිකට්ඨ කායෝ අනිකට්ඨ චිත්තෝ ඒක භාග්‍යවතුන් වහන්සේ විස්තර කරනවා කතංච වික්කවේ පුද්ගලෝ අනිකට්ඨ කායෝච හෝති අනිකට්ඨ චිත්තෝච ඉද වික්කවේ ඒකට්ඨෝ පුද්ගලෝ නහේවකෝ අරඤ්‍ය වන පන්තානි පත්තානි සේනාසනානි පටිසේවಂತಿ සෝ තත්ත කාම විතක්කම්පි විතක්කේති ව්‍යාපාද විතක්කම්පි විතක්කේති විහිංසා විතක්කම්පේ විතක්කේදී එවං කෝ භික්කවේ පුද්ගලෝ අනිකට්ඨ කායෝච හෝති අනිකට්ඨ චිත්තෝ මහණෙනි කොහොමද පුද්ගලයේ කයින් ගමෙන් පිට නොවි සිතිනුත් ගමෙන් පිට නොවි වාසය කරන්නේ දැන් තවත් සරලව කිව්වොත් වනයෙන් බැහැර වෙච්ච කයක් සහ වනයෙන් බැහැර වෙච්ච හිතක් තියෙනවා ඒ කියන්නේ යාගේ හැසිරීම තුල ධර්මයක් ඇත්තෙත් නැහැ එයා බාහිරට පේන්න යාගේ කිසිම ධර්මයක් තියෙන බවක් පේන්නේ නැහැ. බාහිරින් බැලූ බැල්මට මේ කායික හැසිරීම් කායික චර්යාවන් තුළ ධර්මයක් ඇසුරු කරන බවක් පේන්නේ නැහැ. ඒ වගේම අවංකව හිතේ එවැනි වාසය කිරීමකුත් ඇත්තේ නැහැ කියනවා. උන්වහන්සේ දේශනා කරනවා මේ සමහර පුද්ගලයෝ ඉන්නවා කියනවා ආරණ්‍යකින් සේනාසනයකින් ලබන්න පුළුවන් පිළිසරණ ඇසුරකින්වත් ලබන්න කැමැත්තක් නැහැ කියන. ඒ මගේ මෙයා හිත තුලත් එහෙමයි කියනවා. හිතේ කාම විතර්කද, ව්‍යාපාද විතර්කද, විහිංසා විතර්කද බරපතල විදියට වැඩෙනවා කියනවා. දැන් මේ වගේ පුද්ගලයේ බුද්ධ දේශනාව කුමන පදනමකින්වත් අගය කරලා නැහැ. අද ඉන්න සමහර බෞද්ධ මුහුණුවරින් ඉන්න අයගේ පවා පේනවා හැසිරීම තුලත් එයාලගේ ජීවිතයේ ධර්මයක් තියෙන බවක් පේන්නේ අඳින පළඳින විදියෙන් කන බොන විදියෙන් ඒ වාසස්ථාන කරන තැන් වලින් ඇසුරු කරන පිරිසෙන් මේ කිසිම දෙයකින් බාහිරින් බැලුවහම ඒගොල්ලන්ගේ බෞද්ධකමක්වත් බෞද්ධ සම්භවයක්වත් පේන්නේ හැබැයි එයාලගේ ජීවිතයේ හිත තුලත් එවැනි ආකාරයටමයි වැඩෙන්නේ හිත තුලත් ධර්මයක් තියෙන බවක් හිත තුලත් ಗುಣධර්මයක් වැඩිගෙන එන බවක් අපට පේන්නේ නැහැ. ඒකට ඒ වගේ පුද්ගලයෙක් පින්වත්නි බෞද්ධ කියන ලේබල් එක යටතේ හිටියත් එයාගේ ජීවිතේ සුගතියකට ගෙනියන්න බෑ ඒ බෞද්ධ කියන නාමය නිසා. එයාගේ ජීවිතේ සමහර විට ඒ වගේ කෙනෙකුත් අන්‍යාගමික කෙනෙකුත් අතර ලොකු වෙනසකුත් පින්වත්නි හොයන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේ පිරිස අතර ඒ බෞද්ධ කියන නාමයේ ඔස්සේ ගොඩනගාගත් නාම මාත්‍ර මේ බුද්ධ ශ්‍රාවක භාවය ඔස්සේ එහෙමත් නැත්නම් වෙනත් ආගමක මොහොනවරකින් හැදිච්ච ඒ අන්‍යාගමික ස්වභාවය තුල විවිධත්වයක් නැහැ. ඒ සියලු දෙනා තුළම බෞද්ධයන් විදියට සැබෑ බුද්ධ ශ්‍රාවකයන් විදියට බලනකොට ඒකාකාරී බවක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ හතරවෙනි කෙනා මතක් කරනවා නිකට්ඨ කායෝච නිකට්ඨ චිත්තෝ. ඒ කියන්නේ පින්වත්නි ඒ පුද්ගලයා වනයේට සමීප වෙච්ච කයක් තියෙනවා වනයේට සමීප වෙච්ච හිතක් තියෙනවා දැන් මුලින් අපි පළවෙනි පුද්ගලයා ගැන කියද්දි කිව්වා වනයේට සමීප වෙච්ච කයක් තියෙනවා හැබැයි වනයෙන් බැහැර වෙච්ච හිතක් තියෙන්නේ කියලා දෙවෙනි කාරණේ අපි කියද්දි කිව්ව වනයෙන් බැහැර වෙච්ච කයක් තියෙන හැබැයි වනයේට සමීප වෙච්ච හිතක් තියෙනවා කියලා. අපිට ඒක අපි අගය කරලා බොහෝම අර ධර්ම විරෝහණ සූත්‍රයෙන් ලස්සන ධර්ම කාරණා ටිකක් කිය කියා අපි ඔබට ඒක අවධාරණය කළා. ඒකට කෙනෙක් හිතන්න පුළුවන් ඇත්ත තමයි මේ වනයේකට යන්න ඕනේ කැලෑවල මොකටද ධර්මයක් පුහුණු කරන්නේ ওই කැලෑවල ගිහින් වැඩක් නෑ. උදේ කලාව වැඩක් නෑ මේ ඉන්න තැන්වලම කාලා බීලා හිත රැකගෙන හිටියාම හරි කියලා. මේ වගේ අදහසක් සමහර පැවිදි පාර්ශවයේ කෙනෙකුට පවා ඇති වෙන්න පුළුවන්. කැලෑවල වැඩක් නැහැ ගිහින් හුදේකලාවේ මොන ධර්මයක්ද මේ ඇසුරු කරන සමාජයේ තමයි හැම වෙලාවකම ගැටෙන්න ඕන දේවල් තියෙන මේ ගැටෙන්න ඕන දේවල් ඔස්සේ නොගැටි හිත හදාගෙන හිටියාම හොඳයි. හැබැයි පින්වත්නි බලන්න බුදුරජාණන් වහන්සේ හතරවෙනි පුද්ගලයා හරියට ආගිය කරනවා. කවුද? නිකට්ඨ කායෝච නිකට්ඨ චිත්තෝ උන්වහන්සේ මතක් කරනවා කතංච භික්කවේ භික්කවේ පුද්ගලෝ නිකට්ඨ කායෝච හෝති නිකට්ඨ චිත්තෝ ඉද භික්කවේ ඒකච්ඡෝ පුද්ගලෝ අරඤ්ඤ වනපන්තානි පන්තානි සේනාසනං පටිසේවಂತಿ සෝ තත්ත නික්ඛම් විතක්කම්පි විතක්කේති අභ්‍යාපාද විතක්කම්පි විතක්කේති අවිහිංසා විතක්කම්පි විතක්කේති එවං කෝ භික්කවේ පුද්ගලෝ නිකට්ඨ කායෝත හෝති නිකට්ඨ චිත්තෝ දැන් බලන්න මේ කාරණේ මතක් කරනවා බුදුරජාණන් වහන්සේ විමසනවා පින්වත් මහණෙනි වනයේට සමීප වෙච්ච කයක් තියාගෙන වනයේට සමීප වෙච්ච හිතක් හදාගන්නේ කොහොමද කියනවා වනයේට සමීප වෙච්ච හුදේකලාවට ඇලුණු ආරණ්‍ය වලට ප්‍රියමනාප වෙච්ච ස්වභාවයක් හිතේ ඇති කරගන්න කිතාම වැදගත් අවස්ථාවක්. ඒක ප්‍රතික්ෂේප කරන්න පුළුවන් අවස්ථාවක් නෙවෙයි පින්වත්නි. ඒත් එක්කම එයාගේ හිතත් රැකගෙන ඉන්නවා. කොහොමද හිත රැකගෙන ඉන්නේ? එයාගේ ජීවිතයේ නික්කම් විතර්කයට හිත විවෘත වෙලා කාමයන්ට ලෝකේ විවෘත වෙච්ච හිතක් නෙමෙයි තියෙන්නේ. හුදේකලාවට ඇලිලා වනාන්තරයක ආරණ්‍යයක වාසය කරනවා. ඒත් එක්කම එයාගේ ජීවිතයේ නික්කම් සැපේ වැඩිගෙන එනවා. අව්‍යාපාදේ වැඩිගෙන එනවා. විහිංසාව වැඩිගෙන එනවා. ඒකට විහිංසාව වැඩිගෙන එන ගමන් එයා Tamanගේ ශරීරයත් උදේකලාවට ආරණ්‍යයට වනයේට කිට්ටු වෙච්ච බවක් තියෙනවා. කායික වශයෙන්ුත් වනයේට කිට්ටු වෙච්ච බවක් මානසික වශයෙන්ුත් වනයේට කිට්ටු වෙච්ච බවක් කියලා කියන්නේ පින්වත්නි මෙන්න මේ කාරණයයි. එතකොට මේ මේ ගත කරන ජීවිතයේ පිළිබඳ හරිම ලස්සන අදහසක් මම ඔබට අර එක තැනක තියෙනවා පින්වත්නි මේ සුභා තෙරණියගේ අපදානයේ තියෙනවා මේ සුභා තෙරණිය සුභා තෙරණියගේ අතීත ජීවිතය ආවර්ජනය කරලා ඇයගේ හිතේ උපන් ලස්සන අදහසක් මේ තේර ගාතාවේ තියෙනවා. මේ තේර ගාතාවේ තියෙනවා මේ මම හොඳටම තරුණ කාලේ සුදු ඇඳගෙන මම නිකමට වගේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. උන්වහන්සේ ළඟට ගිහින් මම උන්වහන්සේගෙන් බණ ඇහුවා. දැන් බලන්න හුදේකලාවට වනයේත බුදුරජාණන් වහන්සේ ඉන්න භූමියට ඇය යනවා. දැන් බලන්න යා භූමිය තෝරගත්තා. ඒ භූමියට ගියාට පස්සේ යා දනෝ බුදුරජාණන් වහන්සේ බණ කියනවා. දැන් බලන්න යා යන්නේ සුදු ඇඳගෙන ඒ ධර්මය අහන්න පුළුවන් බාහිර ප්‍රතිරූපේ හදාගෙන. නමුත් ඒක සම්පූර්ණ තත්වයක් නෙමෙයි. ඒක ඊට හොඳ තත්වයක්. එතනදී මම මේ අප්‍රමාදීව බුදුරජාණන් වහන්සේ කියා දෙන ධර්මයට කන් දීගෙන හිටියා. ඊට පස්සේ ඇය කියනවා එතන ඉඳගෙන ඉන්නකොට මට කාමයේ පිළිබඳ ඇති වුණේ අරතියක්මයි කියනවා. මේ කාමයේ ගැන මට කලකිරීමක් ඇති වුණා. පංච උපාදානස්කන්ධය ගැන නන්දි රාගය නිසා මේ පවතින බියජනක සාංශාරික පැවැත්මට ඇති වෙන උදව්ව ගැන මම හොඳට කල්පනා කළා කියනවා. ඒ වෙලාවෙම මට මහාන වෙන්න හිතක් පහළ වුණා කියනවා. අවසානයේ මම නෑදෑයොත් එක්ක මේ ගැන කතා කරලා මගේ සියලු සැප සම්පත් දැසි දාසිව අත්හැරලා කම්කරුව අත්හැරලා වතු පිටි කුඹුරු සිත්කලු මේ සියලු දේවල් මම අත්හැරලා දාලා ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනයට එන්න කැමති වුණා කියනවා මම බොහෝ සැප සම්පත් අත්හැරිය කියන දැන් බලන්න කයත් වනයේට කිට්ටු වෙච්ච ස්වභාවයක් තියාගෙන දැන් බලන්න හිත වනයේට කිට්ටු කරගන්න විදිහ මේ විදිහට මම ගොඩාක් සැප සම්පත් අත්හැරියා කියලා. හොඳට පැහැදිලිව නිවන් මඟ පෙන්වලා දෙද්දී මම මේ භාග්‍යවතුන් වහන්සේ ගැන ශ්‍රද්ධාවෙන්මයි මේ නිවන් මඟ තුල ජීවමාන වුනේ කියනවා. සංවිදී මුතු මැණික් වලින් කිසි තේරුමක් නැහැ කියලා මම මේ සුන්දර නිවනට කිට්ටු වෙනකොට දැනගත්තා කියනවා. සංවිදී බඩු මුට්ටු ඔක්කොම අතහැරියාට පස්සේ ආයතේ කිසි දෙයකින් මට ලොකු උපකාරයක් නැහැ කියලා මම තේරුම් ගත්තා කියනවා. මගේ හිත නිවෙන්න පටන් ගත්තා. ක්‍රමානුකූලව මගේ හිත නිවිගෙන නිවිගෙන ගියා කියලා. දැන් බලන්න ධර්මීයට අවබෝධයටපත් වෙච්ච කෙනෙක් කල්පනා කරන විදිය. මම අතීතයේ බොහෝම අහංකාර විදියට ජීවිතය ගෙව්වේ කියනවා. මගේ හිත මුලා වෙලා තිබුණේ කියනවා. මේ කෙලෙස් වලට වැඩෙන විදියටයි මම වැඩ කරේ කියනවා. ගොඩාක් කරදරවලට මුහුණ දෙන මේ කාමයන් අත්හැරලා දාපු එක ගැන මට තියෙන පුදුම සැනසීමක් කියනවා. මිනිස්සු ඕවට ඇලෙනවා, ප්‍රමාද වෙනවා කියනවා. ඒ ප්‍රමාද වීම නිසාම මිනිස්සු හිත කිලිටි කරගන්නවා කියනවා. ඒ හිත කිලිටි කරගන්න එක නිසාම බොහෝ පිරිසක් දුගතියට වැටෙනවා කියනවා. ඇයි කියන ඔය අතරේ මාව මුණ ගැහින්න මගේ ඥාතිවරු ඇවිල්ලා කිව්වා මේ බොහෝ සැප සම්පත් සහිත ජීවිතයට සමුදෙන්නේ ඇයි මේ කාම සම්පත් විඳගෙන බොහොම සැප පහසුවට ජීවිතේ ගෙවණ එක නේද හොඳ ඇයි මේ ජීවිතේ ප්‍රතික්ෂේප කරන්නේ කියලා සමහර අය මගෙන් ඇහුවා කියලා. ඒ වෙලාවේ භික්ෂුණීගේ උත්තරේ හරියම ලස්සනයි පින්වත්නි. උපසත්කෝ භූම රූපෝ කාමෝ සප්ප සිරූපම යේ බහලා අභිනන්දන්ති අන්ධ භූතා පුසුජ්ජන මේ කාමයේ කියන්නේ හරියට භයානක උවදුරක් වගේ කියනවා. භයානක සර්පේකුගේ හිසක් වගේ කියනවා. අන්ධ බාල පුතග්ජන සත්‍යෝ මේ කාමයේ පිළිගන්නේ හරි ආසාවෙන් කියනවා. හැබැයි මගේ හිත නිවිලා තියෙන්නේ කියනවා. මේ නිවිච්ච හිත ආයේ කාමයට බැහැගන්නේ නැහැ කියනවා. මේ කාමයේ විසින් මිනිස්සයා පිස්සු වටනවා කියනවා. උම්මාදන උල්ලපන. ඒ වගේම මේ Tamanගේ ජීවිතයේ වික්ෂිප්ත කරලා දාන්න මේ කාමයට පුළුවන් කියනවා. මාර්යා අටවපු උගුලක් වගේ මේ කාමයේ කියනවා. දැන් බලන්න හිතත් වනයේට කිට්ටු වෙච්ච කෙනෙක්ගේ හිතේ මේ කාමයේ පිළිබඳ ඇති වෙන අදහස. එතකොට හිත වනේට කිට්ටු වෙනවා කියන්නේ මොකක්ද මේ දේශනාවට අනුව පින්වත්? හිත වනේට කිට්ටු වෙනවා කියන්නේම නික්කම්මයට බැඳෙනවා. නික්කම්මයට වඩා කිට්ටු වෙනවා කියන එකයි. එතකොට මේ හිත වනේට කිට්ටු කරගන්නේ නැතුව හිතන්න එපා පින්වත්නි මේ කාම කියන මඩගෝරුවේ ඉඳගෙනම රහත් වෙනවා කියලා දෙයක් ලෝකේ කවදාවත් අපට අත්දකින්න පුළුවන්කමක් නැහැ පින්වත්නි. දැන් මේ සුන්දර චරිතවලිනුත් අපට අද මේ කතා කරපු දේශනාවිනුත් අපට තේරෙන එක දෙයක් තමයි හැම වෙලාවකම Tamanගේ කය වණියට කිට්ටු වෙලා ආරණ්‍යයට කිට්ටු වෙලා භාවනා මධ්‍යස්ථානයේට කිට්ටු වෙලා පන්සලට කිට්ටු වෙලා තියාගත්තට වැඩක් නැහැ. තමන්ගේ හිතේ කෙලෙස් එනකොට ඒ කෙලෙස් වලට ප්‍රතිචාර දක්වන එක නතර කරව දෙන්නේ නැත්තම් පින්වත්නි දැන් කාමයට උනත් අපි තුල දක්ෂතාවයක් තියෙන්න ඕන ආරණ්‍යක හරි කමක් නැහැ, gedara හරි කමක් නැහැ. මේ කාමී නිසා අපිව අමාරුවේ වටනවා කියලා අපේ බුදුරජාණන් වහන්සේ අපිට හරියට අනුශාසනා කරලා තියෙනවා. එතකොට මේ අනුශාසනා තුලින් කාමයේ බිහිසුණු දෙයක් විදිහට අපේ හිතින් දකින්න බැරි නම් එයා කය විතරක් කැලෑවක තියාගෙන හිටියට වැඩක් නැහැ පින්වත්නි. දැන් ඔබ පුරුද්දක් කරගන්න ඉරියව්වකින්වත් Tamange කෙලෙසයන්ට ප්‍රතිචාරයක් දක්වන්නේ නැතුව ඉන්න බලන්න. දැන් ඇත්තටම පින්වත්නි ලස්සන දෙයක් කියන්නම් ඔබට අපි ඉරියව්වකින්වත් යම් දෙයකට ප්‍රතිචාර දක්වන්නේ නැත්නම් කිසි දෙයක් අපිත් එක්ක පවතින්නේ නැහැ. ඒක කෙලෙස් ධර්ම වලටත් පොදුයි. දක්ෂ වෙන්න රාගය ඇති වෙනකොට ඉරියව්වකින්වත් ප්‍රතිචාර දක්වන්නේ නැතුව මේ ව්‍යාපාදයේ තුල විහිංසාව තුල නික්කම්මයේ තුල Tamange ජීවිතේ ගොඩනගා ගන්න. එතකොට ඉරියව්වකින්වත් ප්‍රතිචාර දක්වන්නේ නැතුව ඉන්න කෙනෙක්ගේ ජීවිතයේ තුල ඒ කාමයන් වල විශාල ගනුදෙනුවක් ඇති වෙන්නේ නැහැ. දැන් බලන්න ප්‍රතිචාර දක්වන එක නැවැත්වුවොත් ඒ සියලු සම්බන්ධතා කඩාගෙන වැටෙනවා. දැන් විවාහයට පත්ුණු කෙනෙක් දැන් බිරිඳ කතා කරද්දී ඒ බිරිඳත් එක්ක කතා කරන්නේත් නැහැ. ඊට පස්සේ ගෙදර වැඩපළ කරද්දී වෙන කිසිම දෙයකට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. එතකොට දෙන්න දෙපැත්තට වෙලා තමයි ජීවිතය ගෙවන්නේ. කියන්නේ කිසිම වචනයකටවත් එයාගේ චර්යාවකටවත් එයා හිතන පතන දෙයකටවත් පුද්ගලයා ප්‍රතිචාර දක්වන්නේ නැහැ. දැන් විවාහ වෙච්ච දෙන්නෙක් කිසිම හේතුවක් නිසා වචන වලට ප්‍රතිචාර දක්වන්නේ නැත්නම් එයාගේ චර්යාවන්ට ප්‍රතිචාර දක්වන්නේ නැත්නම් පින්වත්නි ඒ දීගය වැඩි කාලයක් පවතීද? පවතින්නේ ඒ විවාහ ජීවිතේ ඉක්මනින් නවතිනවා. කොමක් නිසාද? එයා ප්‍රතිචාර දක්වන එක නතර කරලා දාපු නිසා. ඒ නිසා පින්වත්නි මේ අපේ තියෙන කෙලෙස් සංකල්පනාවලට උනත් අපි ප්‍රතිචාර දක්වන එක නවත්වුවොත් මොන විදියටද ඉරියව්වකින්වත් ප්‍රතිචාර දක්වන්නේ නැතුව ඉන්න පටන් ගත්තොත් එහෙම ඒ කාමයන් එක්ක කෙලෙස් එක්ක පවතින ගනුදෙනුව નિરાයාසයෙන් අයින් වෙලා අපිව නිවෙන්න පටන් ගන්නවා. දැන් එතකොට අපිට තියෙන ප්‍රශ්නය තමයි අපි අත්දකින දේ තමයි අපිට තේරෙන දේ තමයි එහෙමනම් පින්වත්නි මේ කෙලෙස්ේ නෙමේ ප්‍රශ්නය ප්‍රතිචාර දැක්වීමයි ගැටලුව. ඒ නිසා මේ වගේ දේශනාවකින් බලාගෙන අපිට පුළුවන් නම් අපේ ජීවිතේ වැඩෙන කෙලෙස් ධර්ම වලට ප්‍රතිචාර දක්වන්නේ නැතුව ඉන්න විදියට හිත හදා ගන්න පුළුවන් නම් හිතත් කැලෑවක තියා ගන්න පුළුවන්. වනයේට සමීප වෙච්ච ශරීරයක් සහිතව වනයෙන් බැහැර නොවුණු හිතක් හදා ගන්න පුළුවන්. එහෙම නැති වුණොත් ගිහි පැවිදි අපි හැමෝටම වෙන්නේ වනයේට සමීප වෙච්ච ආරණ්‍යයකට සමීප වෙච්ච ඇඟක් තියාගෙන ආරාමයෙන් බැහැර වෙච්ච හිතක් තියාගෙන උඩ බලාගෙන කෙලෙස් වලින් විඳව විඳවා ඉන්නයි පින්වත්නි අපි හැම දිනාටම සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔබ හැම දිනාටම අද මේ කියපු දේශනාව ජීවිතයට ඉතා හොඳ ධර්ම පාඩමක් වෙලා වනයේට සමීප වෙච්ච ධර්මයට සමීප වෙච්ච බාහිර ප්‍රතිරූපයක් බාහිර ශරීරයක් කියන එකක් ගොඩනගා ගැනීම මේකත් ඉතා වැදගත් අවස්ථාවක්. වනේට සමීපව ශරීර ස්වභාවයේ තියාගෙන ඉන්න එක සංඝයාට වඩා චිත්තු වෙන එක ආරාමයට වඩා චිත්තු වෙන එක මේ සියල්ලම වැදගත්. ඒ සියලු බාහිර කාරණාත් එක්ක වනයේට සමීප වෙච්ච හිතක් ඒ කියන්නේ ව්‍යාපාදයේ තුල විහිංසාව තුල නික්කම්මේ තුල ගොඩනගිච්ච ජීවිතයක් අපට ධර්මයේ තුලින් ගොඩනගා ගන්නට මේ දේශනා උපකාර වේවා කියන අදිෂ්ඨානයෙන් අපි ධර්මාවලෝකනයේ ධර්ම දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම ඔබේ ජීවිතයේ ධර්මාවලෝකණයම පහළ වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. පින්වත් කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදා ධර්මදේශනය පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද හසලක ශීල විමල ස්වාමින් වහන්සේ අපි වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය